සූත්‍ර ධර්ම විවරණ ධර්ම දේශනාව මාලාවේ අපේ දවසේ ඊටාත්ම වැදගත් සූත්‍ර දේශනාවක් සාකච්ඡා කිරීම සඳහායි සූදානම් වෙන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් කළ කැපකිරීම අපට මේ ධර්මයේ දායාද කරන්නට කළ කැපකිරීම අනන්තයි අප්‍රමාණයි. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගෙවුනෙම අපි ගැනම හිතලා. මම කොහොමද මේ සංසාරයෙන් මේ සත්වයන් නිදහස් කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් සංසාරේ පුරාම මහත් වූ පාරමිතාවන් පිරුවා. එක පාරමිතාවක් අරගෙන ඒ පාරමිතාවට කළ කැපකිරීම ඒ පාරමිතාව පිරීමට බෝසතාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජීවිතේ කැප කළ ආකාරය අපට විස්තර කරත් ඒ කවදාවත් විස්තර කරලා අවසන් කරන්න පුළුවන් කමක් නැහැ. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ඒ කැපකිරීම නිසා අදාපි සංසාරයේ එතර වෙන මාර්ගයක් ගැන කතා කරනවා. අපි අද හේතුඵල ධර්ම අවබෝධ කරගෙන දුක දුකට හේතුව දුක නැති කිරීම ඒ දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳව මහත් වූ අවබෝධයකින් සිටිනවා බුදුරජාණන් වහන්සේම කැපකිරීමක් කරලා පහළ නොවෙන්නට අද අපිත් විභාගාතේ එක එක්කෙනාගේ දාසය බවට පත් වෙලා දෙවියන්ට දාසය වෙලා නොඑක් මිත්‍යා දෘෂ්ටික පුද්ගලයන්ගේ ගෝලුව වෙලා අපිත් ඉබාගාතේ අපේ ජීවිතයත් ඊටාම එහෙට මෙහෙට වැනෙන ජීවිතයක් බවට පත් කරගෙන ඉන්නව එන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපේ ඍජු මාර්ගයක් දේශනා කරලා අපිට මේ தත්ත්වය උදා කරලා දුන නිසා තමයි අද අපි මේ විදිහට වත් පිළිවෙත් පුරමින් අනුන්ගේ දාසභාවයෙන් මිදලා අපේම උත්සාහයේ අභිමානවත්ව මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න. පින්වත්නි අද අපි මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේගේ කැපකිරීම පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ කරුණාව පිළිබඳව උන්වහන්සේ ලෞතර සම්මා සම්බුද්ධ රාජ්‍යත්වයේ වෙනුවෙන් ඒ ජීවිතයේදී විඳ දුක් පිළිබඳව මනාව කරුණු පැහැදිලි වෙන සූත්‍ර දේශනාවක් මේ සූත්‍රය අඩංගු වෙන්නේ පින්වතුන් දන්නවා මේ දිනවල සාකච්ඡා කරන්නේ පූජනීය වන්දනීය මහා සංඝරත්නය මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ සඳහන් වෙන සූත්‍ර ධර්ම දේශනාවක්. මේ සූත්‍ර දේශනාවත් මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ සඳහන් වෙන්නේ මේ සූත්‍රයේ නම තමයි බෝධි රාජ කුමාර සූත්‍රය. මේ බෝධි රාජ කුමාර සූත්‍රයෙන් පින්වත්නි අපිට බුදුරජාණන් වහන්සේගේ ඒ කැපකිරීම දැනෙනකොට ඇසට කඳුල පවා උනන ස්වභාවයකට අපේ හිත සංවේදී වෙනවා. ඒ කඳුරු වලට පින්වත්නි වටිනාකමක් තියෙනවා. අපේ බුදුහාමුදුරුව අපි වෙනුවෙන් මෙහෙම කැපුණා නේද කියලා හිතනකොට උන්වහන්සේ කෙරේ මහත් වූ ශ්‍රද්ධාවක් පැහැදීමක් ඇති වෙලා මම ඒකට උපරිමයෙන්ම සාධාරණයක් කරන්න ඕනේ කියන මේ වීරිය එක්ක නැති වෙනවා. ඉතින් මේ බෝධිරාජ සූත්‍රය දේශනා කරන්නට මූලිකම හේතුව කාරණා වුණේ බෝධිරාජ කුමාරයා. බුදුරජාණන් වහන්සේ බගුරට සුන්සුමාරගිරි නුවර ළඟ පිහිටි බේසකලා මුව වනයේහි වැඩ වාසය කරනවා. වැඩ වාසය කරනකොට පින්වත්නි බෝධිරාජ කියලා කුමාරයෙක් හිටියා. මේ බෝධිරාජ කුමාරයා කෝක නද නම් වූ ප්‍රාසාදයක් කෙරෙව්වා. මේ ප්‍රාසාදය මොන වගේ දෙයක්ද කියලා අට කතාව තුර විස්තර කරනවා. එල්ලෙන නිලුම් මලක හැඩයකින් බොහෝමත්ම නිර්මාණාත්මක නිර්මාණශීලී නිර්මාණයක්. එල්ලෙන නිලුම් මලක ස්වરૂපයෙන් තමයි මේ කෝකනද කියන ප්‍රාසාදය මෙතුමන් විසින් නිර්මාණය කරන්නට යෙදුනේ. ඉතින් එතුමාට අදහසක් ආවා මේ ප්‍රාසාදයේ මුලින්ම වැඩ ඉන්නට ඕනි බුදුරජාණන් වහන්සේ කිසිම කෙනෙක් මේකේ තාම මේක පරිහරණය කළ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට මුලින්ම මේක පරිහරණය කරන්න වඩම්මවාගෙන ඇවිල්ලා වඩා හිඳවලා උන්වහන්සේට මේ තුල පිහිටවා අපෝපස්ථාන කරන්න පුළුවන් නම් ඒක වටිනවා කියලා හිතුණා. ඉතින් මේ බෝධිරාජ කුමාරයා කියන්නේ පින්වත්නි බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. ඉතින් මේ බෝධිරාජ කුමාරයා තමන්ගේ සංජිකානි පුත්‍ර කියන ඒ යහළුවා මානවකයා ආමන්ත්‍රණය කළා කියනවා ඔබ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ගිහිල්ලා මගේ වචනයෙන් බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරන්න මගේ වචනයෙන් කිව්වහම පින්වත්නි ඒ යන පණිවිඩකාරයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියන්නේ ස්වාමීනි අසවල් කෙනා මෙන්න මෙහෙම කිව්වා ඒ කෙනා මෙන්න මෙහෙම සිරසින් වැන්දා කියලා තමයි වන්දනාමාන කරන්නේ. ඉතින් මේ වෝධිරාජ කුමාරයාත් කියන මගේ වචනයෙන් බුදුරජාණන් වහන්සේගේ සුවදොක් විමසන්න. බුදුරජාණන් වහන්සේ මේ දවස්වල ශ්‍රීවෙන් සනීපෙන් වැඩ හිඳිනවලු. බුදුරජාණන් වහන්සේ නිරෝගීමත්ව වැඩ සිටිනවද බුදුරජාණන් වහන්සේට කොහොමද බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් මම වන්දනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා මගේ වචනේ කියලා වන්දනා කරා. ඊට පස්සේ මේ සංජිකා පුත්‍ර කියන මේ මානවකයාත් බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ගිහිල්ලා එහෙම වන්දනා කරනවා. බෝධිරාජ කුමාරයා කියන වන්දනා කරලා හෙට මගේ ගෙදර දාණයට වැඩම කරන්නට බුදුරජාණන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයට ආරාධනා කරන්න. වන්දනා කරලා ආරා බුදුරජාණන් වහන්සේගේ සුවදුක් ගැන විමසලා සංජිකා පුත්‍ර මානවකයා ආරාධනා කරන ස්වාමීනි හෙට දවසේ බෝධිරාජ කුමාරයාගේ කෝකනද නම් ප්‍රාසාදයේ දානය සඳහා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ වඩිනසේක්වා. බුදුරජාණන් වහන්සේ නිහඬව ඒ ආරාධනාව පිළිඅරගන්නවා. මේ මානවකයාත් නැවත සතුටින් ගිහිල්ලා බෝධිරාජ කුමාරයාට කියනවා අනේ බුදුරජාණන් වහන්සේ අපේ ආරාධනාව පිළිගත්තා. ඒ පිළිගත්තා කීවාට පස්සේ මහත් වූ සතුටටපත් වෙලා එදා රාත්‍රියේ ගෙවී ගියාට පස්සේ උදෑසනම තමන්ගේ පිරිස ඒක රාශී කරලා ඒ ප්‍රාසාදයේ දානයක් ඒ පූජා කරන්න දානේ පූජා කරන්නට මේ අය සූදානම් කරනවා. මේ අතරතුර විශේෂ වූ කාරණාවක් සිද්ධ කරනවා. බුදුරජාණන් වහන්සේට වඩින්න ඒ පියගත පෙළ පළවෙනි පදේ ඉඳන් ඒ පියගත පෙළෙහි වස්ත්‍රයක් එහෙම නැත්නම් පාවඩයක් බෝධිරාජ කුමාරයා එළනවා. මේ වස්ත්‍රය එළන්නේ අරමුණක් ඇති කරගෙන. දැන් බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. වැඩම කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ වස්ත්‍රය උඩින් වැඩම කරන්නේ නැහැ. පළවෙනි සැරෙත් කියනවා ස්වාමීන් අප කෙරෙහි අනුකම්පාවෙන් මේ පාවඩිය උඩින් වඩින සේක්පා බුදුරජාණන් වහන්සේ නිහඬව වඩින්න ඇතුව ඉන්නවා. දෙවෙනි සැරේත් ආරාධනා කරනවා. තුන්වෙනි සැරේත් ආරාධනා කරනවා. නිහඬව පාවඩිය උඩින් වඩින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ගේ මූණ බලනවා. ආනන්ද හාමුදුරුවෝ කියනවා කුමාරය බුදුරජාණන් වහන්සේ පාවඩිය උඩින් වඩින්නේ නැහැ නිසා අයින් කරන්න කියලා. ඇයි බුදුරජාණන් වහන්සේ පාවඩිය උඩින් වැඩියේ නැත්තේ? පින්වත් මේ බෝධිරාජ කුමාරයාට දරුවෝ නැහැ. මේ බෝධිරාජ කුමාරයා මේ පාවඩේ එළලා ප්‍රාර්ථනා කරා. මේ පාවඩේ උඩින් බුදුරජාණන් වහන්සේ වඩිනවා නම් මට අනාගතේ දරුඵල ලැබෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ මේ පාවඩේ උඩින් වඩිනසේක්වා කියන අරමුණ ඇති කරගෙනයි පාවඩේ එළෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ හේතු සාධක ඒ නුවණ ඇති කරගෙන දකිනවා ඒ දකිනකොට පේනවා මේ කුමාරයාගේ අරමුණ අරමුණ දැක්කහම බලනවා අනාගතයේ මේ කුමාරයාට දරුවෝ දරුවන් ලැබෙනවාද කියලා. බලනවා එතකොට දරුවන් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුවත් බුදුරජාණන් වහන්සේ දකිනවා. හේතුව තමයි ඉස්සර මේ කුමාරයා සහ ඒ කුමාරිකාව වටපුරුළු පැටව මරාගෙන කාලා තියෙනවා. වට කුරුළු පැටව මරාගෙන කාලා තියෙනවා. ඒකට එක්කෙනෙක් හරේ මේ පාප කර්මයට සම්බන්ධ වෙලා හිටියේ නැත්තම් කරන පින්කම තුළින් ඒ අයට ඒ ඵලය ලබන්නට තිබුණා. හැබැයි දෙන්න මේ පාප කර්මයට සහයෝගයෙන් එකට එකතු වෙලා ඒ පාප කර්මය කරපු හින්දා දෙන්නට මේ දරුවෝ ලැබෙන්නේ නැහැ. මෙන්න මේ කාරණාව දැකපු බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මේ කොටින් වැඩි වැඩිම ප්‍රතික්ෂේප කරනවා. ඉතින් වැඩම කරලා දාණය වළඳලා ඉවර වුණාට පස්සේ බෝධිරාජ කුමාරයා බුදුරජාණන් වහන්සේ ළඟ ඇවිල්ලා වාඩි වෙනවා. මෙතේ ආසනයක වාඩි වෙලා කියනවා ස්වාමීනි මට මෙන්න මේ වගේ අදහසක් ඇති වුණා. මොකක්ද ඒ අදහස? මේ ලෝකේ යම් කෙනෙක් දුක නිමා කරනවා නම් යම් කෙනෙක් සදාතනික වූ සැපයකටපත් වෙනවා නම් ඒ කෙනා විසින් සැපයකින් සැපයකටපත් වෙන්නට පුළුවන් කමක් නැහැ. ස්වාමී දුක් විඳලමයි මේ සංසාරයෙන් නිදහස් වෙන්න ඕනේ කියලා මට හිතුණා. මෙහෙම අදහසක් මගේ තියෙනවා ස්වාමීනි. පින්වත්නි මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුමාරය ඔබට ඔය ඇති වුණු ඒ අදහස මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමට පෙර මටත් ඒ විදිහටම ඇති වුණා. ඉන්වත්නි දඹදිව තියෙන ඉන්දියාවේ තියෙන ප්‍රබල මතයක් තමයි දුක් විඳලයි යම්කිසි විදිහ සම්බෝධියකටපත් වෙන්නේ. එක එක විදිහේ දේවල් කළා සමහර අය ගිනි වලල්ලක් මැද ගිනි මත් දහනේ තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. සමහර උදේ පාන්දර ගිහිල්ලා කීරි ගැහෙන හීතලේ ඒ ගංගානම් නදිය තුල කිමිදිලා දුක් විඳිනවා. සමහර අය නොයේ කෘත සමාදන් වෙලා නොයේ දුක් විඳිනවා. සමහරු ආහාර ප්‍රතික්ෂේප කරමින් නොයේ දුක් විඳිනවා. මෙන්න මේ වගේ දුක් විඳලායි මේ සසරෙන් මේ දුකෙන් අත මිදෙන්න තියෙන එකම ක්‍රමය කියලා ඉන්දියාව තුළ එදා පමණක් නෙවෙයි අදටත් අපිට දකින්නට පුළුවන්කමක් තියෙන එවැනි අදහස් තියෙන අය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මටත් එහෙමම හිතුණා. මේ ගිහි ගෙදර ඉඳගෙන සැප විඳිනවට වඩා ඒ තුළින් මට ධර්මාභෝධයක් ලබා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ තුලින් නෙවෙයි මේ සසරෙන් නිවීම තියෙන්නේ, සදාතනික සැපේ තියෙන්නේ. එහෙම කල්පනා කරලා ඉසකෙස් කපලා ඒ වගේම කහ වස්ත්‍ර හැඳගෙන තමන්ගේ දරු, තමන්ගේ දෙමව්පිය, තමන්ගේ ස්වාමි දීනි අනිත් පිරිස අඬමින් වැළපෙමින් සිටිනකොට ඒ සියල්ලම හැරදමලා මම ගිහි ගෙයින් නික්මුණා. බෝධිරාජ කුමාරය මම ගිහි ගෙයින් නික්මෙලා මම කිං කුසල ගවේෂේ මොකක්ද කුසලයේ කියන්නේ මොකක්ද නිවන කියන්නේ කියලා ගවේෂණය කළා. ගවේෂණය කරගෙන යනකොට මට හම්බ වුණා ආලාරකාරාම. ඒ කාලාම කියන මේ තවුසා හම වුණාට පස්සේ මම ඔහු ළඟ ගිහිල්ලා ඔහුගේ ඉගැන්වීම් ඉගෙන ගත්තා. මම කොතරම්නම් ඒ සඳහා දක්ෂ වුණාද කියනවා නම් ඔහු යම්කිසි දෙයක් තලින් මුමුණනකොටම මම ඒ කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගෙන ඊටාම ඉක්මනින් ඔහුගේ ඒ ප්‍රකාශ කිරීමේ ඉගැන්වීම් ධාරණය කරගත්තා. ඒක ඒ ගුරුවරයාත් මගේ දක්ෂභාවය පිළිබඳ ඒ ගුරුවරයාගේ ගෝලයොත් මට ප්‍රශංසා කළා. ඉතින් මම කාලාම කියූ ඒ ක්‍රමවේද අනුගමනය කරලා ඒ කාලාමයන්ගේ ඒ බලාපොරොත්තු වෙන ඒ தත්ත්වයට මමපත් වුණා. කාලාමයන්ගේ පරම නිවීම කාලාමයන්ගේ සීමාව කාලාමයන්ගේ අරමුණ වෙලා තිබෙන නිවන කියලා හිතාගෙන හිටියේ ආකින් සංඥායත යතනයටපත් වීම මම කාලාම හමු වෙලා මමත් ඒ ආකින් සංඥායතන උපදවාගෙන මම එතුමාට කිව්වා කාලාමේනි මමත් මේ ආකින්චඤ්ඤායතන ඥානෙ උපදවාගෙන ඉනවා. ඔබේ ඉගැන්වීම ඔබේ පරම සුවය මොකක්ද? ඔහු කිව්වා මගේ ඉහළම පරම සුවය ආකින්චඤ්ඤායතන ඉතින් එහාට සැපයක් නැහැ. ඒ වෙලාවේ කාලාම ඊ타ත්ම සතුටටපත් වෙලා මට මෙන්න මෙහෙම ප්‍රකාශයක් කළා. ඔබත් මම උපදවාගෙන සිටින ඒ ඥාණයටම ඔබපත් වෙලා සිටිනවා. ඉතින් අපි දෙදෙනා දෙදෙනෙක් වුණාට අපි එකම ඥානයක් උපදවාගෙන ඉන්නේ. ඔබයි මායි අතර දැන් වෙනසක් නැහැ. ඉතින් ඔබ තවදුරට මගේ ගෝලයක් වෙදා ඉන්නේ නැතුව අපි දෙන්න මේ පිරිස් එකතු වෙලා සමව ඉඳගෙන පාලනය කරමු. බෝධිරාජ කුමාරය මම ඒ වෙලාවේ කල්පනා කළේ මේක නෙවෙයි ඉහළම සැපත. මම ආකින් සංඥායතනෙන් මේ සැනසීම තියනවා කියන මෙන්න මේ කාරණේදී මම කලකිරිලා මේක නෙවෙයි නිවන මේක නෙවෙයි සම්බෝධිය මේක නෙවෙයි සංසාරේ විමුක්තිය කියලා අවබෝධ කරගෙන ඒ කෙරෙහි කලකිරීම ඇති කරගෙන මම එතනින් ආවා. ඊළඟට මම උද්දකරාම පුත්තගාවට ගියා. ඔහුත් කියෝ පමණින් තොල් මුමුණන පමණින් ඔහු කියන සෑම දෙයක්ම මම ධාරණය කරගත්තා. ධාරණය කරගෙන ඔහුගේ යම්කිසි බලාපොරොත්තුවක් අරමුණක් අපේක්ෂාවක් ඔහුගේ ශාසනය තුල තියෙනවද ඉහෙළම ඒ ඉහෙළම தත්වයකට මමපත් වුණා මේව සංඥා නාසඤ්ඤාණේ උපදවාගෙන උද්දකරාම පුත්තගාවට ගිහිල්ලා මම කිව්වා ඔබේ ඉහෙළම විමුක්තිය ඔබේ ඉහෙළම සපේ මොකක්ද නේව සංඥා නාසඤ්ඤායතනෙ මමත් එතනයි ඉන්නේ ඒ වෙලාවේ ඔහු බොහෝම සතුටටපත් වෙලා අපි දෙදෙනා තවත් ගුරු ගෝලයේ විදිහට ඉන්නේ නැතුව මේ ගෝල පිරිස අපි දෙන්නාම එකතු වෙලා සමව ඉඳගෙන පාලනය කරමු. ඔවුන්ට අවවාද අනුශාසනාව දෙමු කියලා මට ආරාධනා කළා. මම ඒන් නවතින්නේ නැතුව ඒ නේව සංඥා නා සංඥා යතනය පිළිබඳව කලකිරිලා ඒක නෙවෙයි නිවන, ඒක නෙවෙයි සම්බෝධිය. එතනින් එහාට වූ අන්න ධර්මයක් පවතින බව තේරුම් අරගෙන මං කුසලයේ කියන්නේ මොකක්ද? නිවන කියන්නේ මොකක්ද කියලා. මං දිගින් දිගටම දිගින් දිගටම ගවේෂණය කළා. ඊට පස්සේ ඒ නිවන මොකක්ද කුසලය මොකක්ද කියලා මම සොයමින් යනකොට මට ඒ චාරිකා වේදෙනකොට මගදී මම චාරිකා කරමින් හිටියා. ඒ මගදී උරුවෙල් දනව්වට මගේ ඒ චාරිකාව මම සිද්ධ කළාට පස්සේ සේනානි නම් නියංගමට පැමිණියා. සේනානි නම් නියංගම සිත් කලොයි, රමණීයයි, අලංකාරයි, සිත් ඇලවෙන සුළුයි. යම් කෙසේ උතුමන් වහන්සේ නමක් නිවන වෙනුවෙන් විමුක්තිය වෙනුවෙන් වීර්ය කරනවාද මේ ස්ථානය ඒ සඳහා සුදුසුම ස්ථානයක් කියලා මම ඒ ස්ථානයේ බවුන් වඩන්නට වෙර වීර්ය ඇති කරගත්තා ඒ වෙලාවේ මට උපමා තුනකින් මේ ලෝකයේ පිළිබඳ කල්පනාවක් ඇති වුණා. කාගේවත් ඉගැන්වීමකින් තොරව කාගේවත් දැක්වීමකින් තොරව මට මේ වගේ උපමා තුනකින් මේ ලෝකයේ සත්‍යයන්ගේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන් වුණා. මොනවද ඒ උපමා තුන? පළවෙනිම කාරණාව තමයි ජලයේ දමන ලද අමු කිරි සහිත දිඹුල්ලී දණ්ඩක් ජලයේහි දමන ලද අමු කිරි පවතින දිඹුල්ලී දණ්ඩක් ගිනිගානා දණ්ඩක් සමග එකට ස්පර්ශ කරනකොට එහෙම නැත්නම් ඒ ගිනි ඒ දිඹුල් දණ්ඩයි ඒ ගිනිගානා දණ්ඩයි මේ දෙක එකට තියලා පිරිමදිනකොට යම් කෙනෙක් ඒ පිරිමදමින් බලාපොරොත්තු වෙනවද ගින්නක් ඒක කවදාකවත් ඒ කෙනාට ගින්න ඇති කරගන්න පුළුවන්ද බෝධිරාජ කුමාරයා කියනවා ස්වාමීනි කවදාකවත් එහෙම කරන්න බෑ. ඇයි එහෙම කරන්න බැරි ස්වාමීනි? ඒ දණ්ඩ ජලයේ දමපු දණ්ඩක්. ඒ විතරක් නෙවෙයි අමු දණ්ඩක්. ඒ දණ්ඩේ කිරි පවතිනවා. වීරි දණ්ඩක් නෙවෙයි. ඉතින් ඒ දණ්ඩයි අර ගිනිගානා දණ්ඩයි මේ දෙක එකතු කරලා කොතරම් පිරිමැද්දත් ගින්න උපදින්නේ නැහැ. ඒ පිරිමැදින කෙනාට වෙහෙසක්ම පමණයි ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න උපමාවෙන් මම තේරුම් ගත්තා. මේ ලෝකේ ඇතම් ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ මේ සංසාර දුකෙන් අත මිදෙනවා කියලා කල්පනා කරලා ගිය ජීවිතේ වාසය අත්හැරලා සමහර විට සමහර වෙලාවට අරමුණ ඇති කරගෙන සමහරු තමන් කයින් කාම ගුණයන් ස්පර්ශ කරනවා කයින් කාමයන් ඇසුරු කරනවා කයින් කාමයන් ඇසුරු කරනකොට ඒ අයට ඒ තුලින් කාමාසවය ඇති වෙනවා. ඒ වගේම ඒ කාම වස්තුන් ඇසුරු කිරීම නිසා කාම දැවිල්ල ඇති වෙනවා. ඒත් එක්කම ඒ කාමයේ නිසා කාම මූර්ජාව ඇති වෙනවා. කාමයට මුසපත් වෙනවා. ඒ වගේම කාම පිපාසාවෙන් ඒ අය පෙළෙනවා. කාම පිපාසාවෙන් ඒ අය පෙළෙනවා. ඒ අය ඒ කාම දැවිල්ල, ඒ ක්ලේශකාම ඒ වගේම ඒ කාමයන් කෙරෙහි ඇති ඒ ඇලීමේ කාමයන්ගෙන් දුරවීම සිද්ධ නොකළොත් ඇලීම නැති කරගත්තොත් ඒ අයට උපක්‍රමයෙන් නොයෙක් දුක් හට ගන්නවා. ඊටාම තියුණු උන, ඊටාම කටුක උන, වේදනාවෙන් යුතු උන ඒ අයට මහත් වූ දුක් හට ගන්නවා. ඒත් එක්කම ඒ අයට ආර මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නට බැරි වෙනවා. එතකොට ඒ අර සම්බෝධියට පත් වෙන්නට ඒක බාධාවක් වෙනවා. බෝධිරාජ කුමාරය මට මේ පළමවෙනි මට මේ පළමවෙනි උපමාව ආශ්චර්ය වූ පෙර නොඇසූ විරු මේ උපමාව මට ඒ වෙලාව සිහිපත් වුණා. කාමයේ ඇලී ජලී කායිකව වාචසිකව මේ සෑම ආකාරයෙන්ම කාමයට ඇලිලි ගල්ලා ඉන්න කෙනෙක්ට මේ ආර්ය මාර්ගයේ ඉවර වෙන්නේ නැති බව. මේ පළවෙනි උපමාව මට සිහිපත් වුණා. මට වැටහුණා. ඊළඟට බෝධිරාජ කුමාරයාට දෙවෙනි උපමාවක් සිහිපත් වුණා. දියට දැමුව නැති නමුත් අමු දණ්ඩක් අමු දිඹුල් දණ්ඩක් දිඹුල් දණ්ඩේ කිරි තියෙනවා. කිරි තියෙන දිඹුල් දණ්ඩ තව ගිනිගානා ගන්නත් එක්ක පරිමදිනවා යම් කෙනෙක් ගිනි ලබා ගැනීමේ අරමුණේ ඒක වෙනවද ස්වාමීනි එහෙම වෙන්නේ නැහැ ඇයි ඒ දණ්ඩ දියේ දැම්මේ නැති වුණත් ඒ දණ්ඩ අමුයි ඒ දණ්ඩේ කිරි තියෙනවා ඒක නිසා ගිනිගානා ගණ්ඩත් එක්ක තියලා එකට පිරිමැද්දත් කවදාකවත් ගින්දර නිපදවා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ උත්සාහය යෙදෙන කෙනා නිතරම වෙහසක්මයි ලබන්නේ. ප්‍රතිඵලයක් නම් ලබන්නේ නැහැ. ආන්නේ වගේ කුමාරයේ මේ ලෝකේ ඉන්නවා සමහර අය කායිකව ඒ කාමයන් ඇසුරු නිසුරු කරන්නේ නැහැ. හැබැයි ක්ලේශ කාමයන් වලට වසඟ වෙලා ඉන්නවා. දැන් සමහර වෙලාවට කාමයන් ඇසුරු කරන්නේ නමුත් ඇතුලාන්තයෙන් ඒ කාමයන් විඳින ගතියක් තියෙනවා. ඇසෙන් කනෙන් නාසයෙන් ඒ වගේම දිවින් මෙන්න මේ ස්පර්ශයන් ලබන්නට මේ ස්පර්ශයන් කයින් ලබන්නට යොමු වෙන්නේ නැහැ. නමුත් ඒ ඉන්ද්‍රිය අසංවරයේ හේතු කොටගෙන මානසිකව ඒ කෙලෙස් ධර්මයන් විදීමේ කැමැත්තක් ඇති වෙනවා. රාගයේ විඳීමේ කැමැත්තක් ඇති වෙනවා. ශබ්ද ඇසීමේ කැමැත්තක් ඇති වෙනවා. වීතික්කම මට්ටමට යන්නේ නමුත් මානසිකව කෙලස් කාමයන් වලට ඇලෙනවා. අනේ ඇලීම තුලින් මොකද වෙන්නේ? ඒ අයට කාම දාහය ඇති වෙනවා. ඒ අයට කාම දැවිල්ල ඇති වෙනවා. සමහර වෙලාවට විඳින්න බැරි වෙනකොට ඒ බෙදීමේ ආසාව තියෙනවා හැබැයි විඳින්නේ නැහැ අමාරුවෙන් පව දරාගෙන ඉන්නවා නමුත් මානසික පීඩා ඇති වෙනවා ඒ කෙලස් කාමයන් වටලුනාම මට මේ දේ විඳින්න තිබුණා නම් කියලා හිතෙනවා කාම දැවිල්ල ඇති වෙනවා ඒ වගේම කාම යන් කෙරෙහි මූර්ජා ඇති වෙනවා සමහරවිට ඒ ගැනම හිතලා හිතලා හිතලා හිතලා ඒ නොලබන්නට තමයි වීරය විඳින්න නොවිඳින්නට වීරය පවතිනවා හැබැයි මානසිකව ඒවා විඳින්මින් ඒවාට ආසා කරමින් ඉන්නකොට සිහිය මූර්ජා වෙනවා කාම දැවිල්ල ඇති වෙනවා නොසන්සුන්කම හට ගන්නවා ඒ කෙනාට නොයේ කටුක වුණ තියුණු වුණ දුක් වේදනා හට ගන්නවා දැන් එහෙම සමහර අය ඉන්නවා. ගිහිගේ හැරදමලා නොයේක් විදිහේ ඒ භවභෝග සම්පත් අත්හැරලා දාලා භ්‍රමචාරයේ ජීවිතයක් ගත කරනවා කියන අරමුණෙන් කටයුතු කරනවා. හැබැයි කාලයක් යනකොට අර සම්පත් වලින් ගතින් ඈත් වුණාට හිතින් ලඟ වෙන ගතියක් තියෙනවා. දැන් සීල සමාදන් වෙන දවසට Taman නිවසේ ඉන්න දරුවෝ අන් අය සියල්ලම දාලා විහාර ව්‍යාරස්ථානයට ගිහිල්ලා Taman නිවි හැනෙහිල්ලේ ඒ සීල ව්‍යාපාරයේ යෙදෙන වෙන්නට පුළුවන්. හැබැයි සමහර වෙලාවට ගතින් වෙන් වුණාට ඇවිල්ලා ඒ ගැන කල්පනා කරනවා වෙන්නට පුළුවන්. දැන් දරුවෝ මොනවා කරනවද? ගෙදර මොනවා වෙලාද? බඩගින්නේද? කෑම ටික පවතිනවද? එහෙම නැත්නම් ගෙදර හිටියානම් මම මොනවද මේ රට කන්නේ, බොන්නේ? මෙරම මොනවද විඳින්නේ? මේ විදිහට මතක් වෙන්න පුළුවන්. අන්න. ඒ පුංචි සරල උදාහරණයක් කියවේ. ආන්නේ විදිහට අර මානසිකව ඇලීමෙන් යුක්තව නමුත් කායික ඇලීමක් නැතිව කෙලස් වලට හසු වෙලා ඉන්නවා නම් අන්න එයාටත් මේ නිවන් මාර්ගය විවර වෙන්නේ නැහැ. එයාටත් මේ නිවර්ණ මාර්ගයේ යන්නට පුළුවන් කමක් නැහැ. එයාටත් කාම දැවිලි නිසා පීඩා ඇති වෙනවා. මේක තමයි මට ආශ්චර්ය වූ සකීය උත්සාහයෙන්ම Taman වහන්සේටම ඇති වුණු දෙවෙනි කාමයේ පිළිබඳ උපමාව. රාජකුමාරය මට තුන්වෙනි උපමාවක් මට සිහිපත් වුණා. ඒ තමයි ජලය දමන්නේ නැති, දැමුවේ නැති, අමුත් නැති, කෙරෙත් නැති වේලි දෙඹුල් දණ්ඩක් සහ ගිනිගානා දණ්ඩක් දෙකක් එකට තියලා පිරිමදෙනවා වනම් ඒක හේතු කොටගෙන මොකද සිද්ධ වෙන්නේ ස්වාමීනි ජලයට දැමුවෙත් නැති ඒ වගේම කිරිත් නැති වියලි වූ දණ්ඩක් සහ දෙඹුල් දණ්ඩක් සහ ගෙනිගානා දණ්ඩක් යමෙක් එකට කියලා පිරිමදිනවද අන්න එතකොට ඒ පුරුෂයා වෙහෙසටපත් වෙන්නේ නැහැ අපේක්ෂිත ඒ අරමුණට වෙනවා ගිනි නිපදවා ගන්නට පුළුවන්කමක් තියෙනවා ආන්නේ වගේ බෝධි රාජ කුමාරය මට තුන්වෙනි උපමාවෙන් කෙලස් ධර්මයන් කාමයන් කයෙන් ඇසුරු කරන්නේත් නැතුව මනසින් ඒ කෙරේ ඇලීමකුත් නැතුව වාසය කරන කෙනාට කෙලෙස් ධර්මයන් වලට හසු නොවි ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ අයට කාම මෝර්ජාව ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ඒ වගේ අයට කාම විපාසාව ඇති වෙන්නේ නැහැ. ඒ වගේ අයට කාම දැවිල්ල ඇති වෙන්නේ නැහැ. ඒ වගේ අයට අපහසුාවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේ අයට මේ ආශ්‍රවයන් දුරු කරන මාර්ගය සකස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ඒ උපමාව පිළිබඳව මේ බෝධිරාජ කුමාරයාට පින්වත්නි සිහිපත් කරනවා. කුමාරය ඊට පස්සේ මම උඩුවැන්දේ තියෙන දත් වලින් යටිඇඳ තද කරගෙන යටිඇඳ තියෙන දත් වලින් උඩුවැඳ තද කරගෙන දේව තල්ලට තියලා තද කරගෙන අකුසල ධර්මයන් කුසල ධර්මයන් වන යටපත් කරා. බලවත් පුරුෂයෙක් දුබලයෙක්ගේ බෙල්ලෙන් අල්ලලා ඒ දුබලයාව යටපත් කරනා වගේ අකුසලය කුසලයෙන් මම මැඩ පැවැත්තුවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ මේ කාරණාව අපේ ජීවිතයටත් ඉතාමත්ම වැදගත් වෙනවා. කුසල ධර්මයන් වලින් අකුසලයන් මැඩපවත්වනකොට අපට ප්‍රබල වීරයක් ඕනේ. ඉතින් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුමාරය මට එහෙම අකුසල ධර්මයන් යටපත් කරනකොට මගේ මානසික වශයෙන් අකුසලයන් වැඩුන්නේ මගේ කුසලයේ විනාශ වුණේ නැහැ. නමුත් මගේ කිසිල වලින් දහඩිය දාන්න පටන් ගත්තා. මගේ කය නොසන්සිඳුණා. මගේ කය වේදනාකාරී තත්ත්වයන් වලටපත් වුණා. කුමාරයේ මම කල්පනා කරා මෙතනින් පස්සේ ආස්වාස ප්‍රස්වාස ගැනීමම නතර කරනවා. හුස්ම ගැනීම හුස්ම හෙලීම මම නතර කරනවා කියලා කටින් නාසයෙන් හුස්ම ගැනීම හෙලීම නතර කරා. කටින් නාසයෙන් හුස්ම ගැනීම හෙලීම නතර වුණාට පස්සේ නතර කරාට පස්සේ කන් සිදුරු වලින් හුස්ම පිට වෙන්න පටන් ගත්තා. කන් සිදුරු වලින් හුස්ම පිට වෙනකොට ඒ කන් සිදුරු වලින් මේ හුස්ම ඒ වාතය ඒ පිටවීමේ ශබ්දය මයින හමක් පිඹෙන කල්හි යම්කී ශබ්දයක් ഘോഷාවක් ඇහෙනවද ආන්නේ වගේ ഘോഷාවක් මේ දෙකන් සිදුරු වලින් වාතය ගමන් කරනකොට මට ඇහෙන්න මට දැනුණා. ඊළඟට මම මුකේනොත් නාසයනොත් දෙකන් සිදුරු වලිනොත් හුස්ම ගැනීම නතර කරා. ඒ වාතයේ පිටවීම නතර කරා. කන් සිදුරු වලිනොත් අන්තිමේදී වාතයේ පිටවීම ඇතිවීම නතර කරා. නතර කරාට පස්සේ ඒ වාතය මගේ හිස් මුදුන මගේ හිස පරන්නාක් වගේ මට වේදනාවක් ඇති වුණා. ඒ වාතය හේතු කොටගෙන හටගත් වේදනාව කොතරම්ද කියනවා නම් මානවකය තියුණු කට්ටකින් පුරුෂයෙක් මගේ හිසට අනිනවා වගේ මට වේදනාවක් ඇති වුණා. ඊළඟට මගේ හිස තද රිදීමක් මගේ හිස මහත් වූ වේදනාවක් හටගත්තා. ඒ වේදනාව මොන වගේද කියනවා නම් බලවත් පුරුෂයෙක් වරපටකින් මගේ හිස වෙලලා තද කරනවා වගේ මගේ හිසේ වේදනාවක් ඇති වුණා. කුමාරය ඒ වාතය කුසට ගමන් කරා. ඒ කුසේ පවතින ඒ වාතයේ කොතරම් මට වේදනාවක් ඇති වුණාද කියනවා නම් මස් කපන කැත්තකින් මගේ මේ බඩ කපනවා වගේ තියුණු වේදනාවක් මට ඇති වුණා. පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ මේ අවුරුදු 6ක් තිස්සේ උන්වහන්සේගේ ඒ දුෂ්කර ක්‍රියා කිරීම නැවත ප්‍රකාශ කිරීමක් කොතරම් වේදනාවක් කොතරම් දුකක් විඳින්නට ඇද්ද දැන් අපට එක විනාඩි දෙක තුනක් හුස්මක් අල්ලලා හුස්මක් ගන්න නැතුව නැවත හුස්ම පිට කරන්නේ නැතුව ඉන්නට උත්සාහ කළොත් එතනින් පුදුම වේදනාවක් හට ගන්නවා. ක්ලාන්තයක් ඇති වෙනවා. දැවිල්ලක් ඇති වෙනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ නිවන අවබෝධ කර ගැනීමේ අරමුණින් කොතරම්නම් දුකක් විඳලා තියෙනවද? කොතරම්නම් උන්වහන්සේට වේදනාවක් දැනෙන්නේ නැද්ද? ඒ වෙලාවට උන්වහන්සේ නැවත නැවත වීර්ය වඩන්න ඇති නේද? මම මේ දුක් විඳලා මම මේ අවබෝධ කරගන්න නිවන අනිත් සත්‍යයන්ටත් උපකාරයක් වේවා කියලා. ඒ අයගේ ලෝක සත්‍යයට යහපතක්ම වේවා කියන අරමුණේ භාග්‍යතුන් වහන්සේ නැවත නැවත ඒ අරමුණ ඇති කරගෙන නැවතත් වීර කරන්නට ඇති. මම මේ ජීවන අවබෝධ නොකරගත්තොත් අසරණ සත්වයන්ට සසරෙන් ගැලවෙILLක් නැහැ. මටද ගැළවෙල්ලක් නැහැ කියලා අනේක වාරයක් හිතෙන්නේ ඇති. එහෙමත් දුක් විඳින්නට පුළුවන් අය මේ ලෝකේ ඉන්නවද? පින්වත්නි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුමාරය මම ආහාර ගැනීම නවත්තුවා නවත්තන්න මම හිතුවා මම ආහාර ගැනීමක් නවත්තන්න හිතුවා කුමාරය ඒ වෙලාව දෙවුර විල මට කිව්වා ස්වාමීන් වහන්සේ ආහාර නොගත්තොත් ඔබ වහන්සේගේ රෝම කූපයන් පවතින ඒ සිදුරු වලින් අපි දිව්‍ය ඕජස් ඇතුළට යොමු කරලා ඔබ වහන්සේව ආරක්ෂා කරනවා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා මම මේ දෙවියන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරලා ඊටාම සුළු ආහාරයක් අරගත්තා. ඒ සුළු ආහාරය ඒ සුළු ආහාරය මුං සේදුව ජලය ඒ වගේම ඒ ආහාරය කඩල හේතු ඒ ජලය මේ ජලය තමයි මම ආහාරයක් විදිහට ගත්තේ. මුං හේදෝ ජලය, කඩල හේදෝ ජලය මේ ජලය තමයි මම ආහාරයක් විදිහට ගත්තේ. එතකොට මගේ මේ ශරීරය පුරාවටම හුස්මත් නතර කරපු හින්දා මේ නාසය ආදී මේ කණෙන් මුඛයෙන් හුස්ම ගැනීම නිසා මුළු ශරීරයේම දැවිල්ලක් ඇති වුණා. ඒ දැවිල්ල හරියට බලවත් පුරුෂයෝ දෙන්නේ දුබලයෙක්ව අඟුරු වලක් ළඟට ගිහිල්ලා ඒ අඟුරු වල ළඟ ඒ අඟුරු වල ඉදිරිපිට තියලා ඒ කෙනාගේ ශරීරය දාහණයකටපත් කරනවා. ඒ වගේ දෙවිල්ලකුණු ශරීරේ පුරාම හටගත්තා. කුමාරය මම ආහාර ගත්තේ නැති හින්දා මගේ මේ ශරීරය කුෂ භාවයකටපත් වුණා. කුෂ වුණා. ශක්තිය නැති වුණා. 80 වසක් පිරිපුන් යම් කිසි විදියකින් වැලක පුරුක් වගේ මගේ මේ ශරීරය තනින් තනින් තනින් තනින් ඒ කොඳුනාරටියේ ශරීරයේ තියෙන ඇට කැබිලිටි වලිනුත් තනින් තනින් තනින් තනින් ඉස්මතු වෙලා පේන්න පටන් ගත්තා. ඔටුවෙකුගේ වගේ මෙසේදන මාංශය මැද ගැඹුරු වුණා. ඒ වගේම රැහණකින් වෙලුණු දැවකඳක් වගේ ශරීරයේ අතරින් පතර උස්මිති වෙමින් මගේ මේ ශරීරයේ ඇති කොදුනාරටිය ඉස්සුණා ජඹුරු ලින්දක දේයට පෙනෙන ඒ තාරකාවන් වගේ ජඹුරු ලින්දකින් අහසේ පායලා තියෙන තාරකාවන් යම්සේ දෙපෙන්නේ ඒ වගේ මගේ ඇස් දෙක ඇතුළට කිඳා බැස්සා. ඇතුළට මගේ මේ ඇස් දෙක කිඳා බැහැලා ඊ타ත්ම දුක්ඛිත වූ තත්යකට පත් වුණා. මම පිටකොන්ද අල්ලනකොට බඩේ හම වුණා. බඩ අල්ලනවා කියලා මම හිතාගෙන බඩ අල්ලනකොට පිටකොන්ද අහුණා. ඒත් එක්කම මම මලමුත්‍ර කරන්න කියලා හැසිරෙනකොට බිම ඇදගෙන වැටුණා. බිම ඇදගෙන වැටුණට පස්සේ ශරීරයට අස්සසිල්ලක් දෙන්න ඕන කියලා ශරීරය පිරිමදිනකොට ලෝම කූපයන් ගැලවිලා අතට ආවා. පින්වත්නි කොතරම්නම් වේදනාවක්ද කොතරම්නම් දුකක්ද අන්න ඒ දුක අපේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි ඒ දුෂ්කර ක්‍රියා කරන කාලය තුල අවුරුදු 6 තුල වින්දා මට ඒ වෙලාවේ සිහිපත් වුණා කුමාරය කවුරු හරි තාපසයෙක් නිවන අරමුණු කරගෙන අතීත අනාගත වර්තමාන වශයෙන් යම් කිසි කෙනෙක් දුකක් විඳිනවා නම් මේට වඩා කිසිම කෙනෙක් දුකක් විඳින්නේ නැහැ මම විඳින්න උපරිම දුක් විඳා එතිනුත් මට මේ නිවන් මාර්ගය අවබෝධ වුණේ නැහැ. එහෙනම් ඒ නිවන් මාර්ගය අවබෝධ නොවෙන්නට හේතුව දුක් විඳලම මේ නිවන් මාර්ගය අවබෝධ කරගන්නට පුළුවන් කමක් නැති නිසා මම මේ වෙලාවේ මධ්‍යම ප්‍රතිපදාවට යොමු වෙලා නැවත ආහාර අරගෙන ඒ ආහාර අරගත්තට පස්සේ ශරීරය ශක්තිමත් කරගෙන තමන් වහන්සේට සිහිපත් වුණා. එදා වප්මගුල් උඩලදී තමන් ධානයන් උපදවා ගත්තේ ආනාපානසති භාවනාව. මම ඒ ආහාර නැවත ගන්න පටන් ගත්තට පස්සේ පස්වගතව සම්මකද කළේ මා ප්‍රතික්ෂේප කරලා එය යන්නට ගියා. මම මධ්‍යම ප්‍රතිපදා වඩමින් ආහාර පාන ආදී අරගෙන මම නැවත මේ ශරීරය ශක්තිමත් කරගත්තා. මේ ආහාර ගන්න ප්‍රථමේ මගේ මේ ශරීරය ඒ විදිහට පවතිනකොට සමහර දෙවුරු කිව්වා මේ ශ්‍රමණ බවක් ගෞතම එහෙමත් නැත්නම් සිද්ධාර්ථ මරණයටපත් වුණා. සමහර කිව්වා අද වැටිලා ඉන්නකොට මැරිලා නෑ තාම මැරෙන්න තමයි ඔය ඉන්නේ කියලා පණ අදින්නේ කියලා. සමහර අය මැරිලත් නෑ මැරෙන්නෙත් නෑ කිව්වා. සමහර අය පහත් වෙලා කියලාත් කිව්වා. ඉතින් මම ආනාපානසති භාවනාව වැඩලා ඒ තුලින් සතර ධ්‍යාන උපදවාගෙන ඒ සතර ධ්‍යාන ඒ චතුර්ථ ධ්‍යානයට සමවැදිලා ඉන් පසුව මම පළවෙනි විද්‍යාව ඇති කරගත්තා පළමුවෙනි යාමේදී පුබ්බේ නිවාසානුස්ත ඥානය ඇති කරගත්තා. දෙවෙනි යාමේදී දෙවෙනි විද්‍යාව ඇති කරගත්තා. ආලෝකය ඇති වුණා. චතුප්පපාත ඥානය සත්වයන්ගේ ඉපදීම සත්වයන්ගේ මැරීම මරණයටපත් වීම දැකීමේ නුවණ ඇති කරගත්තා. ඒ වගේම පස්චිම යාමේදී රාත්‍රියේ ආශ්‍රයයන් දුරු කරන ආසවක්ෂය ඥානය ඇති කරගත්තා. දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය මම අවබෝධ කරගත්තා ආශ්‍රවයන් වල හේතුව ආශ්‍රවයන් කියන මොනවද ආශ්‍රව නිරෝධය ආශ්‍රවය නිරෝධය කරන මාර්ගය අවබෝධ කරගත්තා මගේ හිත කාමාශ්‍රවයෙන් භවආශ්‍රවයෙන් අවිද්‍යාශ්‍රවයෙන් මිදුණා ආසවක්ෂ ඥානය ඇති කරගෙන උතුම් වූ සම්බෝධියට උතුම් වූ ලෞතර බුද්ධ රාජ්‍යත්වයට පත් වුණා. මම ඊට පස්සේ ඒ උතුම් වූ බුද්ධත්වයට පත් වෙලා වැඩ වාසය කරනකොට මම මේ ධර්මයේ මෙනෙහි කරනකොට මට වැටහුණා මේ ධර්මයේ ගැඹුරු බව. ධර්මයේ ගැඹුරු භාවය මෙනෙහි කරනකොට අදහසක් ආව මේ ධර්මය අවබෝධ කරන්න කෙනෙක් මේ ලෝකේ නැත කියලා. නැති වෙන්නට පුළුවන් කියලා. ඒ වෙලාවේ සහම්පතේ බ්‍රහ්මයා ඇවිල්ලා වන්දනා කළා. නැවත මට ඒ පිළිබඳව මේ ලෝකේ අල්ප රජා සතිපුද්ගලයන් සිටින බව දේශ ප්‍රකාශ කරලා ඒ බ්‍රහ්මයා ගියාට පස්සේ මම ඒ වෙලාවේ තමන් වහන්සේගේ ඒ ඥානය තුලින් මේ ලෝක සත්‍යය බලනකොට දැක්කා නෙළුම් පිපෙන්නට තියෙන බවත් ඒ වගේම නෙළුම් ජලයෙන් උඩ පිපීමේ අරමුණින් තාම පිපිලා නැති අවරශ්මිය පරතිය ගමන් අවරශ්මිය වැටුණ ගමන් පිපෙන්නට નિયમિત නෙළුම් පවතිනවා වගේ මේ ලෝක සත්‍යය ධර්මයේ ඇසීම තුළින් මේ මාර්ගඵල අවබෝධය ලබන බව මා දුටුවා එයින් පස්සේ මං කාටද මුලින්ම ධර්ම දේශනා කරන්න බලනකොට ආලාර කාලාම උද්දකරාම් පුත්තමට මතක් වුණා. ඒ අය මේ වන විට ජීවතුන් අතර නැති බව ඥාණයෙන් අවබෝධ කරගෙන ඥාණයෙන් දැකගෙන පස්වග තවුසන්ට ඒ ධර්මයේ දේශනා කළා. පස්වග තවුසන්ට ධර්මයේ දේශනා කරනකොට දෙදෙනෙක් ධර්මය අහනවා තව තුන් දෙනෙක් පින්දපාතේ වැඩම කරනවා. අනිත් දවසේ තුන් දෙනෙක් ධර්මය අහනවා දෙදෙනෙක් පින්දපාතේ වැඩම කරනවා. ඒ විදිහට ඒ දාණය සපයාගෙන මේ උතුම් ධම්සක් පැවතුම් සූත්‍රය පස්වක මහණුන් ඇතුළේ පිරිසට දේශනා කරන්නට යෙදෙනවා. බෝධිරාජ කුමාරය ඔන්න ඔය විදිහටයි මම ධර්මය අවබෝධ කරගෙන මේ ලෝකයාට දේශනා කළේ. ඉතින් ඒ වෙලාවේ බෝධිරාජ කුමාරයා කියනවා ස්වාමීනි මේ ආශ්චර්ය වූ ධර්මය ඔබ වහන්සේ විසින් අවබෝධ කරගත්තා. මේ ආශ්චර්ය වූ ධර්මය අවබෝධ කරගත් ඔබ වහන්සේට ඔබ වහන්සේගේ යම්කිසි භික්ෂු පිරිසක් ඉන්නවා නම් ඒ පිරිසට මේ ධර්මය අවබෝධ කරගන්න කොතරම් කාලයක් යනවද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ උපමා මගින් දේශනා කරනවා. බෝධිරාජ කුමාරය ඔබ දක්ෂයි හෙන්ඩු ගැනීමේ ශිල්පයෙහි. ඒ හෙන්ඩු ගැනීමේ ශිල්පයට ඔබ දක්ෂයි ඔබ ගාවට එන යම්කිසි පුරුෂයෙක් ඒ හෙන්ඩු ගැනීමේ ශිල්පය ඉගෙන ගන්න. ඒ කෙනා කෛරාටිකයෙක්, කපටියෙක්. ඒ කෙනා ඔබ කෙරෙහි පැහැදීමක් නැහැ. ඒ කෙනා ආබාධ ඇති කෙනෙක්, ලෙඩ රෝග පවතින කෙනෙක්. එයාට වීරිය නැහැ. ඒ කෙනාට නුවණක් නැහැ. වීරෙන් උපදවාගත යුතු ශිල්පය, අවංක භාවයෙන් උපදවාගත ගත යුතු ශිල්පය, ඒ වගේම නුවණින් ඇති කරගත යුතු ශිල්පය ඒ කෙනාට පුතවා ගන්නට පුළුවන්ද? ස්වාමීන් එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. තවත් කෙනෙක් එනවා ඔබෙන් මේ හෙන්දු ගැනීමේ ශිල්පය ඉගෙන ගන්නට ඒ කෙනා අවංකයි ඒ කෙනා ඔබ කෙරේ පැහැදීමෙන් කටයුතු කරනවා ඒ කෙනාට වීරිය පවතිනවා ඒ කෙනාට නුවණ තියෙනවා ඒ කෙනා ආබාධ රහිත කෙනෙක් ඒ කෙනාට ඔබේ ශිල්ප ඉගෙන ගන්න පුළුවන්ද ඔව් ස්වාමීනි ඒ කෙනාට මගේ ශිල්ප ඉගෙන ගන්න පුළුවන් ඒ වගේ තමයි බෝධිරාජ කුමාරය මගේ මේ ශාසනය තුලත් යම් කිසි භික්ෂුවක් ඉන්නවා නම් ඒ භික්ෂුවක් අවංක වෙනවා නම් ශාස්ත්‍රීය ගරුත්වය ඇතුළු ශ්‍රද්ධාවෙන් කටයුතු කරනවා නම් ඒ වගේම වීරයෙන් කටයුතු කරනවා නම් ඒ වගේම නුවණින් කටයුතු කරනවා නම් භෝජනය කෙරෙහි ආහාරය කෙරෙහි මත්ඤ්‍යතාව දැනගෙන නිරෝගී භාවයෙන් සුදුසු ප්‍රමාණයට ආහාර ගැනීම තුළින් ඒ දිරවීම දිරවීමේ පහසුව සලසාගෙන කටයුතු කරනවා නම් අනේ ඒ භික්ෂුවට මේ ධර්ම අවබෝධය ලබන්නට පුළුවන්. ඒ භික්ෂුව එවැනි වූ ගුණයන්ගෙන් යුක්ත නොවී ඊට වඩා ප්‍රතිවිරුද්ධ ගුණයන්ගෙන් යුක්ත නම් ඒ භික්ෂුවට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. මේ ගුණයන්ගෙන් යුක්ත වුණු භික්ෂුවට අවුරුදු 7කින් ඒ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. හතක් තිබුණාවේ අවුරුදු 6කින් 5කින් හතරකින් තුනකින් එකකින් මේ ධර්ම අවබෝධ කරගන්නට පුළුවන්. අවුරුදු එක තිබුණාවේ මාස 7කින් 6කින් 5කින් හතරකින් තුනකින් දෙකකින් එකකින් මේ ධර්ම අවබෝධ කරගන්න පුළුවන්. මාස 7 තිබුණාවේ එක් මාසයක් තිබුණාවේ අඩ මාසයකින් මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් රාත්‍රේ දිවා රාත්‍රේ හතකින් මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. අවසානයේ පින්වත් හිම දේශනා කළ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. උදේ යම් ධර්මයක් දේශනා කරා නම් හවස වෙනකොට ඒ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. හවස වෙනකොට යම් ධර්මයක් දේශනා කරා නම් පහවදා උදේ වෙනකොට ඒ ධර්මයේ දේශනා කරන්න පුළුවන්. මොන වගේ ගුණයන්ගෙන් යුක්ත වුණොත්ද? ශ්‍රද්ධාවෙන් යුක්ත වුණොත්, අවංක භාවයෙන් යුක්ත වුණොත්, වීර්යයෙන් යුක්ත වුණොත්, ආබාධ රහිත වුණොත් නුවණින් යුක්ත වුණොත් විදර්ශනා නුවණින් යුක්ත වුණොත් අන්නේ විදර්ශනාදී නුවණින් යුක්ත වුණොත් මගේ මේ ශාසනය තුල ඉහළම ඵලය ලබා ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ බෝධි රාජ කුමාරයාට දේශනා කරනවා. ඉතින් මේ කහගෙන හිටපු ඒ සංජිකා පුත්‍ර කියන ඒ කුමාරයා කියනවා ස්වාමීනි මෙතෙන් පටන් අපි වහන්සේගේ සරණ යනවා කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. ඒ වෙලාවේ බෝධිරාජ කුමාරයා කියනවා සංජිකා පුත්‍රය මානවකේ එහෙම කියන්න එපා. ඕක වැරදි. මොකද මම මීට කලින් බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක්. බුදුරජාණන් වහන්සේ කොසබෑ නුවර ഘോഷිතාරාමේ වැඩ වාසය කරනකොට මගේ මෑණියන් මම කුස තුර දරාගෙන හිටියේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වන්දනා කළා මෑණියන් මාව බුදුරජාණන් වහන්සේ ඇතුළු මේ ශාසනයට බුදුරජාණන් වහන්සේගේ සරණ යෙහි මාව පිහිටෙව්ව. අද පටන් ස්වාමීනි මගේ මේ පුත්‍රයා ඔබ වහන්සේගේ ශාසනය ඔබ වහන්සේගේ සරණ යනවා කියලා පිහිටෙව්වා. ඒ වගේ තමයි මගේ අත්තම්මත් බුදුරජාණන් වහන්සේ දේශකලා වනයේ වැඩ වාසය කරනකොට මම ලදරුකාරයෙක්කන් ගිහිලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි සරණ පිහිටෙව්වා. මම දෙපාරක්ම සරණ ගියා බුදුරජාණන් වහන්සේගේ. මම අද සරණ යන්නේ තුන්වෙනි වාරයටයි. ස්වාමී භාග්‍යතුන් වහන්සේ තුන්වෙනි වරටත් මම ඔබ වහන්සේගේ සරණ යනවා කියලා වන්දනාමාන කළා. ඉතින් මේ සූත දේශනාවෙන් පින්වත්නි අපිට මනාව බුදුරජාණන් වහන්සේගේ ඒ කැපකිරීම බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්ම මාර්ගයේ පිළිබඳව මන අවබෝධයක් ඇති වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේගේ ඒ දුක් විඳලා දරාගත්තේ සොයාගත්ත ඒ ඉස්මතු කරගත්තේ ධර්මයේ මොනතරම්නම් අපට වටිනවද කියන කාරණාව අපිට සිහිපත් වෙනවා අපේ ජීවිතත් අපේ ශ්‍රද්ධාවෙන් වීරයෙන් ඒ වගේම නුවණින් ශක්තිමත් කරගෙන මේ ධර්ම මාර්ගය අපි යා යුතු බව අපි කවුරුත් සිහි කල්පනාවේ තබා ගත යුතු වෙනවා. මේ සෑම කාරණාවක්ම අපට මේ සූත්‍ර දේශනාව මතින් අපට ඉස්මතු වෙනවා. ඉතින් අපේ හැම විටම මේ ධර්මයේ ඇති වටිනාකම තථාගතයන් වහන්සේගේ ඒ දායාදය බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් කරපු කැපකිරීම ගැන කල්පනා කරලා වඩ වඩාත් මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට වැඩ වීර්යය ඇති කරගත යුතුයි. එසේ අපි ඇති කරගෙන අපේ සංසාර ජීවිතය අපේ දුරු කිරීමට සසරෙන් එතර වීමට අපි හැමදෙනාම වීරිය වඩමු උත්සාහය ඇති කරගමු හැමදෙනාටම මෙතුම් වූ කුසල ධර්මය සංසාර දුකින් අත මිදීම සඳහා හේතු වේවා වාසනාව වේවා හැමදෙනාටම තෙරුවන් සරණයි ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදා